හොඳයි පින්වත්නි සාවධානෝනිය කියන දේ අහන්න අපි විදර්ශනා භාවනාවට අවශ්‍ය අත්‍යවශ්‍යම දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන දේශනා මාලාවේ දෙවන දේශනාව අද මේ පවත්වන්න හදන්නේ ගිය පොදින අපි විස්තර කළේ සති සම්පජන්‍ය පිළිබඳවයි අද නාම රූප ගැන අපි පැයක පමණ දේශනාවක් කාල වේලාවට අනුව කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පැය තුළදී ඒ දේශනාව විවර කරන්නට නැහැ වුණොත් ඊළඟ දවසට ඉදිරි කොටස පවත්වන්නට අපි අදහස් කරනවා. එතකොට නිවන් යන නිවන් යාමට උත්සාහ කරන කවරෙකු හෝ විදර්ශනා ඥාන પરම්පරාවක් ඇති කර දෙ යුතුයි පළමුවම දැක්කෙන විදර්ශනා ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. නාමයක් රූපයක් වෙන් කරලා දක්නා නුවණ. මේ නාම රූප කියන එකේ තේරුම ඉස්සෙල්ලා සුළුෙන් කියලා පසුව ගැඹුරු විස්තරයක් අපි විස්තර කරනවා. දැනට හිතා ගන්න නාම රූප කියන්නේ රූප කියන්නේ මේ රූප ගොඩටය නාම කියන්නේ සිතටේ කියලා. සිතයි කයයි කියලා දැනට තාවකාලික වශයෙන් හිතාගන්න. එතකොට මේ නාම රූප පරිච්ඡේදය සිත සහ කය වෙන් කරලා දක්නා නුවණ ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් මතුවලා පෙනෙන විට මේ නාම රූපයන් කෙරෙහි තියෙන මුලාව අපිට ඉවත් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි මේ සත්‍යයක් ඉන්නවා කියන හැඟීම මමෙක් ඉන්නවා කියන හැඟීම පවත්න්නේ මේ නාම රූප දෙකේ වෙන්වෙන්ව පවත්නා ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා. වේගවත් වැඩි නැහැ නේද? එතකොට දැන් මේ නාමය සහ රූපය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. නාමය නිසා රූපය පවතිනවා. රූපය නිසා නාමය පවතිනවා. උදාහරණයක් අපි කියවන්නේ දැන් මෝටර් බයිසිකල් එකකින් එන මිනිස්සෙක් ඒ මිනිස්සයා එන්නේ කුමකින්ද කිව්වොත් අපට උත්තරය දෙන්න පුළුවන් මෝටර් බයිසිකල් එකකින් කියලා. මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ කුමක් නිසාද කිව්වොත් අපට කියන්න වෙනවා මිනිසා නිසායි මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ. මිනිසා නිසා මෝටර් බයිසිකල් එක යනවා මෝටර් බයිසිකල් එක නිසා මිනිසා ගමන් කරනවා දෙක එකිනෙකට සම්බන්ධයි අන්‍යෝන්‍ය වශයෙන්. ඒකට කියන්නේ අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යය කියලා සූවිසි ප්‍රත්‍ය විස්තර කරනකොට අපි ධම්මේ ඒවා විස්තර කරන්නේ මේ ශුදානම. එතකොට මේ නාමයේ සහ රූපයේ එකිනෙකට සම්බන්ධව පවතිනවා හරියට එකිනෙකට හේත් වෙලා තියෙන ලී දෙකක් වගේ. ඒ කියන්නේ දෙපැත්තෙන් මුදුනේ හේත් වෙලා තියෙන ලීයකින් එක ලීයක් ගත්තොත් අනිත් ලීය කඩාගෙන හැරෙනවා. මේ වගේ මේ නාමස්කන්ධයෙන් රූපස්කන්ධයයි නාමස්කන්ධයයි දෙන්නුනාට පස්සේ අපට වෙන්නේ ඉතින් මේ මම කියන සංස්කන්ධය අතහරින්නටයි. තිරම්මත යං කායෝ පටවින් අදේශංසති සුද්ධෝ අපේත විඥානෝ නිරත්තං කලින්දරං ඒ කියන්නේ වැඩි කල යන්නටම මත්තෙන් මේ ශරීරය චිනුම්මත යංකායෝ මේ කය වැඩි කල යන්නට මැත්තේ අතිලංගත යංකායෝ මේ කය වැඩි කල යන්නට මැත්තේ සිටින් ගැලවෙනවා එදාට පටවින්න දිශිෂ්ඨති පුළුව මට කඩාගෙන හැලෙනවා සිද්ධෝව පීත විඥානෝ නිරත්තංව කලින්දරන් විඥානයේ විරුද්ධ වෙච්ච නිසා මේක දී කැබල්ලක් වගේ අපිට විචිකරන්න සිදු වෙනවා. ඒ නාම රූප දෙකේ සම්බන්ධය පිටී යාම නිසා උද්ගත වෙන තත්වයක්. එතකොට මේ නාමය සහ රූපය කියන එකේ කෙටි අදහස වශයෙන් කය සහ සිත කියලා අපි ගණන් ගත්තට ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියනකොට භාවනාව දියුණු වෙලා සිටින මේ තින්වත් අයට මේක නම් සුළු දෙයක් කියලා හිතෙනවා ඇති. හේතුව අර්මක දැනුමක් තිබෙන නිසා. ඒ වැරදි මානගත මානසහගත පිට ඉවත් කිරීම සඳහා සුළු වචනයක් කතා කරනවා. මේ නාම රූප පරිච්ඡේදයේදී මේ කය සාසිත කියන එක අපිට බෙදන්නට පුළුවන්. අධ්‍යාත්මික බාහිර වශයෙන්. ඒ කියන්නේ දැන් මම කතා කරනවා නම් මේ සම්මුති භාෂාවේ පිළිපිට කතා කරන්නේ මේ රූප කොටයි මේ සිතයි අධ්‍යාත්මිකයි ආධ්‍යාත්මිකයි මේ කින්වත් අය කොන පරිබාහිරයි බාහිරයි කියලා මුල් වශයෙන් අපට අවබෝධ වෙන්නේ. මේ தත්ත්වය භාවනාව දියුණු වේගෙන යනකොට ඊට වැඩිය ගැඹුරින් අපට අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේකනම් ගැඹුරු කාරණයක්. රූපය කියන්නේ නාමයේ තුල තියෙන එකක් කියන එක. මේක වැටෙන්නේ නැති ඇති මම විස්තර කරන්නම් ටිකක්. දැන් අපේ සිතට අරමුණු නොවන කවර රූපයකින්වත් ඇති වැදගත්කමක් අපිට නැහැ. කොච්චර ලස්සන රූපයක් වුණත් කොච්චර වැදගත් දෙයක් වුණත් කොච්චර වටිනා දෙයක් වුණත් ඒ පිළිබඳව අපේ සිත් පරම්පරාවක් පහළ වුණොත් පමණයි ඒකේ අගයක් අපට තියෙන්නේ. දැන් උදාහරණයකට කියමු ලෝක රූප සුන්දරියක් ඉන්නයි කියලා. ඒ ගැන මගේ හිතක් පහළ වුණොත් තමයි ලෝක රූප සුන්දරියගේ වටිනාකම මේ සංකාරයේ. එහෙම නැත්නම් ඒ සුන්දරිය ඒ පාඩුවේ ඒ ඇති මේකේ චිත්ත පරම්පරාව මින් ඇති කිසිම සම්බන්ධයක් නැහැ. මේ පින්වත් අයගේ ගෙවල් දොරවල් දැන් කොච්චර වටිනා වුණත් සීලෙන් නැතිකොට ඒකේ අගයක් නැහැ. සීලීම තුලින් පමණයි මේ රූපවලට අපි අගයක් ආරෝපණය කරගන්නේ. එතකොට මෙන්න මේන හිතට වැටෙන්නේ නැති රූප කිසිම වැදගත් භාවයක් නැහැ. මේ ලෝකේ කොයිතරම් රූප තිබුණත් කොයිතරම් නාම තිබුණත් අපේ සිතට අරමුණු වෙන්නේ නැත්නම් ඒ වැයෙන් අවරණම් අර්ථයක් අපට තිබෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මෙන්න මේ தත්ත්වය පැහැදිලි වෙනකොට මේ බාහිර රූප සිත තුළ ඇඳී යන රූපයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ කියනවා ලේසි මේ ගැන කරනවා කියලා ඉවරනේ. ඒකට උදාහරණයක් මම කියන්නම්. දැන් අපි කැඩපතකින් කණ්ණාඩියකින් මූණ බැලුවොත් අපිට පේනවා අපේ ඡායාව. කෙනෙකුට හිතන්න පුළුවන් මේ මම තමයි ඇතුලේ තියෙන්නේ කියලා. එහෙමත් හිතන්න පුළුවන්. නමුත් ටිකක් මුලේ තියෙන කෙනෙකුට පේනවා මේ මම නෙවෙයි ඇතුලේ තියෙන ඡායාවකුයි මට මේ තේින්නේ කියලා. මුලාව ටිකක් ඉවත් වෙනවා ඇතුලේ. තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඡායාව තමයි දැන් තේින්නේ කියලා. ඊටත් එහා ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට සමාධිය දියුණු වෙච්ච කෙනෙකුට පේනවා කණ්ණාඩිය තුල පිළිඹුවන ඒ ප්‍රතිබිම්බය නිවි අපට පේන්නේ මුලේ හෝ හදවතේ ඒහා සමාන පිළිරුවක් මානසික මනෝ නිමිත්තක් වටහනක් පහළ වෙනවා ඒ සටහනයි තියෙන්නේ කියලා. හරියට දිය බඳුනක දිස්සෙන රූපයක් වගේ මේ පෙනෙන හැම රූපයක්ම මුලේ සහ හදවතේ දිස්සෙන්න පටන් ගන්නවා. ගැඹුරු සමාධිමත් සිතකට ඒක පේනවා. අන්න ඒ නිමිත්ත තමයි අපට රූප වශයෙන් අරමුණු වන්නේ අපේ සිතට. එහෙම සිතට අරමුණු වෙච්ච නැති රූප අපට වැඩක් නැහැ. අරමුණු වෙච්ච රූප තමන්ගේ ආධ්‍යාත්මිකයි අරමුණු නොවිච්ච රූප බාහිරයි කියලා පේනවා. මේ මම කීවේ නාම රූප පරිච්ඡේදයේ සුදුවෙන් හිතන නිසා ඒක මගේ හැටින්නට වචන කීපයක් නේ. ඊටත් එහා භාවනාව දියුණු වෙනකොට මේ தත්ත්වය තවත් ඉක්මවා ගිහින් අධ්‍යාත්මික බාහිර කියන දෙහිදී තවත් ගැඹුරටපත් වෙනවා විශේෂයෙන්ම අරහත් ඵල චේතෝ විමුක්තිය විමුක්තිසිත උදාගත වූ පුද්ගලයෙක්ගේ සිත සම්පූර්ණයෙන් නොසලී ගමන් කරන ඒක එක විදිහටම පවත්නා චිත්ත ධාරාවක් අතක් මුලක් ඇතිවීමක් නැතිවීමක් නැතුව අකුප්පා නොසලී පවත්වන චිත්ත පරම්පරාවක් උද්ගත වෙනවා ඒ චිත්ත පරම්පරාවෙන් පරිබාහිර සෑම දෙයක්ම ඒ කියන්නේ මේ රූපස්කන්ධයත් වෙනත් ඔක්කොම වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම ධර්මයන් අර සිතින් බාහිර ධම්මල් බවට පේනවා එතකොට අර විමුක්ති සිත ආධ්‍යාත්මික එකක් තමන්ගේ ශරීරයත් සහිත තමන්ගේ මනසත් සහිත සකල ලෝකයේම බාහිර ධර්ම වශයෙන් පිළිගන්නවා. ඒක නිසා මේ නාම රූප පරිච්ඡේද ඥානය ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට එන්න එන්න අපට අවබෝධ වෙනවා. ඒක නිසා මේ කියන කතාව කවුරු සාවධානව අසන්න. එතකොට දැන් කියන්නේ ලිවිල් කරුණු ටිකක්. අපි නාම රූප කියන එක විස්තර කරන්න බුද්ධ භාෂිතයක් අරගෙනම කියමු. හතමංච වික්කවේ නාමං නාමංච රූපංච. නාමයක් රූපයක් කියන්නේ කුමක්ද මහණෙනි? එතනදී දේශනා කරනවා මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ කජ්ජනීය සූත්‍ර කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පතමන්ත වික්කවේ නාමං රූපං සතමන්ත වික්‍රේ නාම රූපං ඒ දිඋත්තරේ දෙනවා වේදනා සංඥා චේතනා පස්සු මනසිකාරෝ ඉදං උච්චති නාම සත්තාරෝ මහා භූතාච චතුන්නම් මහා භූතානං ච උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉතේ ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති වික්‍රේ නාම රූපං මේ දේශනාවේ තේරුම මේකයි මොකක්ද නාම රූප කියන්නේ ඉස්සෙල්ලා නාමයෙන් කියෙන්නේ ඒක නිසා නාමයෙන් විස්තර කරනවා වේදනා අපේ කයට හෝ සිතට හෝ දැනෙන වේදනාවක් තිබෙනවා නම් ඒ වේදනාව නාමයක් අපි ගිය සතියේ හෝ ඊට පෙර සතියේ මේ වේදනාව විස්තර කළා නුයිත් ආකාර ප්‍රභේදගත කරලා වේදනා දෙකක් වශයෙන් තුනක් වශයෙන් පහක් වශයෙන් 6ක් වශයෙන් 18ක් වශයෙන් 36ක් වශයෙන් 138ක් වශයෙන් නොඑක ආකාර විදීන් සහිත වේදනාවල් පෙන්වනවා මේ සියලුම වේදනාවල් නාම ගොඩටයි වැටෙන්නේ ඊළඟට වේදනා සංඥා සංඥාවල් කියන්නේ මොකද්ද අපි හඳුනා ගන්න දේවල් සංඥා වර්ග 30ක් 6ක් රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කියන්නේ අපි යම් පිළිහැකින් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම නාම ධර්මයක්. කනට සත්‍යයක් අහලා ඒ සත්‍යය හඳුනා ගන්නවා නම් ඒක නාම ධර්මයක්. අන්න ඒ වගේමයි නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට ධර්මයක් යන අරමුණු අරමුණු වීම නිසා අපි මේ දේ හඳුනා ගන්නවා නම් සංඥාවක් ඇති කර ගන්නවා නම් ඒ සංඥාව නාම ධර්මයක්. ඊළඟ එක චේතනා. චේතනා කියන්නේ යම් සිතවිල්ලක්. අපේ සංකාණයේ තුන යම් සිතවිල්ලක් පහළ වෙනවා නම් ඒක නාම ධර්මයක්. ඊළඟ එක පස්සෝ. පස්සේ කියන එක නම් ටිකක් ගැඹුරු විස්තරයකට බහින්න වෙනවා මොකද මෙතන නාමයේ විස්තර කරන පස්සෙයි බුදුරජාණන් වහන්සේ ගත්තේ පස්සේ කියන වචනේ නාමයයි රූපයයි දෙකම කැටි වෙලා තියෙනවා ඒ කියන්නේ මම නිතරම කියපු කතාවක් අර ඉන්ද්‍රිය පටිබද්ධව කියන කතාව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සබ්බති පස්සෝ කියලා ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානේ ඇති වෙනවා ඒ තුනේ එකතුව පස්සයයි කියලා අපි කතා කරනවා. සීන. එතකොට ඇහත් රූපයක් අපිට පෙනෙන රූපයක් රූපයක් චක් විඥාන නාමයක් ඔය තුන නාම රූප දෙකම එක කියලා පස්සේ කියනවා. ඒක නිසා මෙතෙන්දී පස්ස කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කිරීමෙන් අදහස් කළේ අර විඥාන 6 මොනවද? එහෙන් රූපයක් දැක්කහම දකින්න සිට කනින් අධ්‍යක් ඇසුවාම පහළ වෙන සිතක් නාසයෙන් ගඳ සුවඳ දක්වාම ඒ වගේ තියෙනවා දිවෙන් ශරීරයෙන් මනසින් චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන කය ගෙනින්නේ නාමස්කන්ධ වලට ඒක පැහැදිලි ඊළඟට පස්සෝ මනසිකාරෝ මෙනෙහි කිරීමක් ඇතනම් ඒ මෙනෙහි කිරීම නාම ධර්මයක් මේවා පිළිබඳ විස්තරයක් අපි පසුවට කරනවා. මෙතෙන්දි කියන්නේ කුතින්ම කියනවා නම් නාම කියලා සිතත් සිතට දැනෙන නිවන හැර අන් සියලුම ධර්ම නාම කියලා අපි පළමුවෙන් හිතාගන්නවා. මේ නාම රූප දෙක නොදක්කම නිසාම අපි නොයෙක් පැටලිලිර පැටලෙනවා. අර මේ හිටපු හාමුදුරු කෙනෙක් පොතක් ගහලා තියෙනවා බල ධර්ම කියලා. ප්‍රඥා බලය කියන්නේ ලේ ධාතුව කියලා මේ ඉස්කෝලේ ළමයින්ට පාසල් ළමුන්ට බෙදා හරින පොතක් ඊයේ පෙරේදා නිකුත් වුණා. ඇත්ත වශයෙන්ම මේ නාම රූප අවබෝධයක් නැතිකම නිසාම මෙවැනි වැරදි අවබෝධ දක්වනවා ලෝකයාට. ප්‍රඥාව කියන්නේ ලේ ධාතුවයි කියලා උගන්වලා ඔප්පු කරලා විද්‍යාවේ. ඉතින් මම කියවා කියේ කොයිට එහෙමනම් අපි බ්ලඩ් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරමු. ඒ කියන්නේ මේ ඇඟින් ලේ අරන් තව ඇඟට ලේ දාන්න පුළුවන්. මෝඩයෙකුගේ ලේ ටිකක් දාපුවාම ඥානවන්තයත් මෝඩයා වෙනවා කවනම් වෙලා. ඒක නැත්තම් මෝඩයාගේ ලේ ටිකට ඥානවන්තයෙකුගේ ලේ ටිකක් දාපුවාම මෝඩයා ප්‍රඥාවන්තයෙකුත් කරන්න පුළුවන්. මේ මම කියවේ කාටවත් පහර ගැටීමට නෙවෙයි නාම රූප දන්නේ ටිකම නිසා පැටලෙන පැටලින්ද පෙන්වා දීමට. මෙතෙන් දීක පින්වතෙක් අහනවා මගෙන් මේ ස්වාමීන් වහන්සේ මේ අවිද්‍යාව කියන්නේ සතර මහා භූතද කියලා. මම මේකට දුන්න උත්තරේ අවිද්‍යාවෙම පිළිසලා නඟපු ප්‍රශ්නයක් කියන එක. මේ නාම රූපය දැනෙති නිසා. ඉතින් මේ සිත ගැන අපි කතා කළා ඇති පසුව ඒක විස්තර කරනවා. දැන් අපි බලමු රූප කොටසට මේක ටිකක් සාවධානව ගැඹුරින් අසන්න. එතකොට රූප රූප කියන්නේ මොනවද? උපපීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උත්සති තේන රුප්පති සීතේන රුප්පති උන්දේන රුප්පති විපාසායති රුප්පති විගච්ඡායති රුප්පති දන්සමගත වාතාත ප්‍රසිරින් සත සම්පස්සේන පිරුප්පති රුප්පතිතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති මේ බුදු පියාණන් වහන්සේ රූප විස්තර රූප කියන්නේ මොනවද කියන විස්තර කරන්න කළ දේශනාව මේ රුක්මනේ හැපීම නිසා විරුද්ධ ප්‍රත්‍යයකට පත්වෙන යම් ධර්මයක් ඇතනම් ඒකට අපි රූප කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් ඉටි පන්දමක් ගත්තොත් වින්තරට ලං කරපු ගමන් විරුද්ධ ධර්මයට එක් වෙච්ච ගමන් ඉටි පන්දම උණු වෙලා තියෙලා යනවා. ඒක වෙනස් ස්වරූපයකට පත් වෙනවා. මෙන්න මේ වාගේ වෙනත් දේවල් ගැටීම නිසා ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් ස්වරූපයකට පත් වෙන යමක් තිබේ නම් ඒකට අපි කියන්නේ රූප කියලා. මොනවෙන්ද මේවා වෙනස් ගන්නේ? සීතේන පිරුප්පති සීතනිකත් අපේ දන්නවනේ සීත හැදුනාම අපේ ඇඟ වෙනස් ගන්නේ කොහොමද කියලා. ඉරිකඩු පිපිලා ඇඟ නිල් වෙලා ඈ හැලි වැටිලා ඒක වෙනස් වෙනවා. උන්නේදී උෂ්ණත්වේනිකාත් වෙනස් වෙනවා. දාඩිය දාලා මොනවා කළු වෙලා නේද? ඒවත් වෙනස් වෙනවා. ඊළඟට jigacchāya piruppati pātāya piruppati බඩගින්න නිසා රූප වෙනස් වෙනවා. උගාක් බඩගින්න දැනුනොත් තමයි තේරෙන්නේ මේ බමලානික වෙලා ඇඟ දුර්වලන වෙලා යන ආකාරය. පිපාසායති වතුරු පිපාසාව නිසා වෙනවා. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ දන්ස මකස වාතාසත දිරින්සත සම්පස්සේන පීරුප්පති මේ නැසි මඳුරුවන් කැපීම නිසා වාතයේ හැටීම නිසා අවුරස්ම හැටීම නිසා වාතපසිරින් සපසත්යන් ආදී සත්‍යයන් දස්ත කිරීම නිසා මේවා වෙනස් වෙනවා මෙන්න මේ වෙනස් වෙන ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් වෙන බැවිනුයි රූප කියලා කියන්නේ. ඒ රූප කියන වචනේ බුදු පියාණන් වහන්සේ දැක් වූ අර්ථ නිරූපණය. අදහස. එතකොට මොනවද රූප කියන්නේ? අර රූප කියන්නේ ඇයි කියන එක උත්තරේ. අර මේ රූප කියන්නේ මොනවද? චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං මේ මහා භූත හතරක් සහ ඒ මහා භූත රූප හතර නිසා උපන් උපාදාය රූප මොනවද මහා භූත හතර පඨවි ආපෝ තේජෝ වායු මේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන ආදී වශයෙන් විද්‍යාව ඉගෙන ගන්න මේ ළමයි ඉන්නවා දන්නවා ඇති ඒවා තමයි මේ අපි කතා කරන්නේ පඨවි ආපෝ ආදී වශයෙන් ඒවට මහා භූත කියන එකේ තේරුම් රාශියක් තියෙනවා. අපට ගැළපෙන ඉතාම හොඳ තේරුම තමයි නොඑක ආකාර සත්‍යයන් වශයෙන් පින්නලා, ගැහණුන් වශයෙන් පින්නලා, මිනිසුන් වශයෙන් පින්නලා, නොඑක් වස්තු වශයෙන් පින්නලා අපි මුලා කිරීමට සමස් රූපයක් මේ ධාතු කොට ඇතුලේ තියෙන. මේ කොටස් හතරේ. ඇත්ත වශයෙන්ම ඒවට සමත් කිරීමේ සත්‍යයක් නැහැ. අපේ තියෙන නොදක්කම නිසා අපි ඒවෙන් පැවැටෙනවා. මේ මහා බෝධ රත්න හතරේ එක්තරා ලක්ෂණයක් තමයි මතු පිටින් ඕනෑම රූපයක් ආපුවම උපමට්ටම් වෙනවා. දැන් අපි හිතමු ඇපල් ගෙඩියක් ගත්තොත් මතු පිට පොත්ත හොඳට සිනිදුවට ලක්ෂණට තියෙනවා. දැන් අර පේන තැඹිලි ගෙඩියක් ගත්තොත් උඩ පේන තැඹිලි උඩ හොඳට මුද්දුවට තියෙනවා. මල් පෙත්තක් ගත්තත් එහෙමයි අපේ අංකඩයක් ගත්තත් වෙන්නේ අපි මේ ලස්සනයි ලස්සනයි කියලා තැඹිලි පාටයි කියලා හිතාගන්න ඒවා මට ඉස්සර හිතුණා. මේ තැඹිලි පාටයි කියන ලස්සන මේ අසූචි වල තියනා නේද ඒ පාටම තැඹිලි පාටයි කියලා අපි මේ රැවටෙන පාට ලස්සන සමහර අසූචි වල තියනවා නේද කියලා මට හිතුණා ඉස්සර. ඉස්සර. එතකොට ඒක මේ පරිබාහිර කතාවක්. හොඳයි. එතකොට මේ රූප ගොඩක් ඒ ආකාරයෙන් මතු පිටින් උපමට්ටම් වී ජීවන නිසා අපි එක්කතකින් පැවතිනවා. අනිත් පැත්තෙන් මේ රූප ගොඩවල් වශයෙන් තියෙන නිසා එක්තරා සතහනකට තියෙන නිසා අපි ඒවට රැවටෙනවා. දැන් පිටි උදාහරණයක් කියවොත් අපි හිතමු වේදනේ ලැබිහිට උපාස කම්මල නිසා අපි හිතමු පිටි ටිකක් පාහල් පිටි ටිකක් බදලා ඒකට සීනි ටිකක් දාලා එහෙම නැත්නම් ඔය තේ මොනවා හරි පැණි ටිකක් දාලා හතර සිටියෙද කැපුවොත් නිකන් පෙත්. නිකන් මුල් විදිහට කැපුවොත් අපි ඒවට වෙන නමක් කියනවා. ඔව ගුලි කළොත් එහෙම ඒ පිටි ටිකම අපි ඒවට තවත් නමක් කියනවා. හැබැයි එකම පිටි ටික අර ඇටේ අණුව අපි ඒවට නම් දෙකක් කියනවා අලුවා නැත්නම් අන්තකාරය. ඉතින් අලුවා කියනකොට ඒකට ටිකක් ගාම්භීරත්වයේ බුද්ධාන ටිකක් උසස් භාවයේ. හඳලාගෙන උඩ පහත් භාවයකට දානවා දෙකේම තියෙන්නේ අර අපි එකතු කරපු පිටි ටිකයි සීනි ටිකයි අර පිසිදිච්ච පිටි ටික අර පැණි ටිකෙන් එකතු වෙලා තියෙනවා හැඩයට අනුව අපි මුලා වෙලා අපි මුලා කරලා තියෙනවා මේ தත්ත්වය මේ ඔක්කොම ධර්මයන්ට පොදුයි එකකට නෙවෙයි අපි මුලා කරනවා මේකට කියන්නේ අනිත් එක ඒ සතහන අනුව අනිත් බොඩවල් වශයෙන් පෙන්නලා අපි මුලා කරනවා මේ රූප කොටස්. ඒවා පැහැදිලි අවබෝධයක් කියන්න ඕනේ මොකද රූපස්කන්ධය ගැන සම්පූර්ණ අවබෝධයක් නැතුව රූපස්කන්ධයේ තියෙන ඇලීම අපිට ඉවත් කරන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් පමණයි රූපස්කන්ධයේ කෙරේ කියන අපේ මේ කිචකම අයින් කරන්නට පුළුවන්. ඒ කිචකම අයින් කරන්නට යථා භූත ඥාන දර්ශනේ ඇති කර ගැනීමට ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට මේ කරුණ අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ කියන කරුණ තේරෙනවද? එතකොට මේ රූප කොටස් මම එදා කිව්වා ඝන සංඥාවකින් වැහිලා තියෙනයි කියලා. හේතුව දැන් උදාහරණයකට අපි එදා කිව්වා gadul කැටයක් ගන්නවා අපිට ඒක gadol කැටයක් කියලා ලෝකයට පෙන්නනවා. gadol කැටේ නම් ගෑ ගහලා කියන්නේ මම gadol කැටයක් කියලා. නමුත් අපේ හිතින් මේක gadol කැටයක් කියලා සංඥාවක් ඒකට අලවනවා. අපි මේ gadol කැටේ සම්පූර්ණයෙන්ම කුඩු කළොත් අර අපිට ඇතිවෙන්නේ පස් කුඩු ටිකක් gadol කියන සයික නැතුව යනවා. අර පස් කුඩු ටික එක්තරා ආකාරයකට හැඩයකට පිහිටලා තියෙන නිසා අපි ඒකෙන් පැවටෙනවා මෙන්න මෙහෙම වස්තුවක් තියෙනයි කියලා. මේකට තමයි කියන්නේ ඝන සංඥාව කියලා. මේ ඝන සංඥාව අපි කඩන්නට ඕන භාවනාවෙන්. ඝන සංඥාව කඩා කිදෙහිලන්නේ නැතුව අපට මේ නිවන් මඟෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට හම්බවන්නේ නැහැ. ඒ ඒ ආකාරයෙන් බාහිර වස්තුන්ට අපි නොඑක ආකාර ලේබල් වලවනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරම සෑම ධර්මයක් තුළම පවතිනවා. දැන් උදාහරණයකට මේ ගහක අමු කොළයක් ගත්තොත් සෑම වස්තුවකම පිටලා තියෙනවා. උදාහරණයකට මේ අමු කොළයක් අපි ගන්න කියලා එහෙම කියන්නේ අපි පටන් ගත්තේ මේ කොළයක් තලලා ඒක මිරිකුත් කොලේ ඉස්ම තියෙනවා. හරි. මේ කොලයක් අරගෙන ඒක තලලා අපි මිදිකොත් ඒකේ කිස්ම ගතියක් තියෙනවා එතමනයක් තියෙනවා ඒ කොළයේ තුල අපට ආපෝ ධාතුව තියෙන බව තියෙනවා ආපෝ ධාතුව කියන්නේ යමක තියෙන එතමනය පොත් තුළ තියෙන වැగిරෙන ගතිය කියලා ඊට වැඩි සුදුසුයි යමක තියෙන එතමනය ආපෝ ගතිය කියලා හිතාගන්න එක එතකොට ඒ කොලේ යම්කිසි සීතලක් හෝ උෂ්ණයක් තියෙනවා අතට අල්ලනකොට දැනෙනවා. අන්නේ සීතලට හා උෂ්ණයට කියන්නේ තේජෝ ධාතුව කියලා. ඒ කොලේ තියෙන ඒ ඉස්ම ටික ඉවත් කළාට පස්සේ අපට ඉතුරු වෙන්නේ රොඩු ටිකක්. ඒ රොඩු ටික ඒකෙත් තව වතුර කොටස් එහෙම තියෙන අන්තිමට ඉතුරු වුණොත් වතුර කොටස් පටවි කියලා පද ගතියටපත් වෙනවා. මේවෙන් තමයි ඒ කුලී පිම්බිලා තියෙන්නේ වායෝ ගතියෙන්. මේ විදිහට මේ සතරමා භූතයන් එකතු වෙලා මේ බාහිර ලෝකයක් මේ පංචස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ රූප කොටස් හතරේ සංයෝගයේ මත ඒවැ පිහිටන පාට ආදී වෙනස් වෙනවා. දැන් මේ පාසල් ළමුන් දන්නවා ඇති නිල් පාටත් සතු පාටත් එකතු කළොත් දම් පාට වැනි වෙනත් පාටක් හැදෙනවා. කහ පාටක් සලස් පාටක් එකතු වුණොත් කොළ පාටක් වෙන පාටක් හැදෙනවා. මේ විදිහට මේ ධාතු සම්මිශ්‍රණය නිසා වචන ධාතු එකතු වී සංයෝග වීම නිසා අපට මේ වස්තුන් වල තියෙන විවිධ පාට පෙනෙන්න පටන් ගන්නවා. මල් වල, ගෙඩි වල එහෙමයි. මේවට ඇත්ත වශයෙන්ම තියෙන්නේ ධාතු කොටස් හතර අපි නොයෙක් ලේබල් ඒවට අලවනවා සම්මුතියක පිළිදලා ඉඳගෙන. ඒ කියන්නේ එකම පොල් ගහක් ගත්තත් අපි නම් කරනවා මේක තැඹිලිය, මේක කුන්දිරාය, මේක කරටය, මේක මේකේ කියලා. නොඑක ආකාර ලේබල් අපි වටලවනවා. කොයි ලේබලේ කොයි විදිහට අපි ඇලෙව්වත් ඒවැය පවතින්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ සතර මහා භූතයන්ගේ ස්වરૂපය බාහිර වස්තු වල. එතකොට ඒ බාහිර වස්තු වල තියෙන සතර මහා භූතයන් ඇත්ත ඇති හැටියෙන්ම දැක්කොත් අපට අර තියෙන සංඥාවල් ලොක්කොම ඒ කියන්නේ නොඑක් දේවල් හඳුනා ගැනීමට අපි දාපු සංඥාවල් ලොක්කොම අපේ සිතේ තුල පවතින ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ තුලින් ගිලිහි යනවා. ඒ කියන්නේ මේ සංඥා අපි හිතින් ඇති කරගත්තු දේවල් මේවා සත්‍යයක් නැතය මේවා පවතින්නේ සතර මහා භූත පමණක් කියලා. තවත් ටිකක් එහාට යනකොට පඨවි කියන්නේත් අපි දාගත්තු සංඥාවක්. ආපෝ කියන්නේ සංඥාවක්. තීජෝ කියන්නේ සංඥාවක්. වායෝ කියන්නේ සංඥාවක් කියලා ඒ සංඥාවත් අපිට නිරුද්ධ කරන්නට පුළුවන්. මේ බාහිර ලෝකයේ තියෙන සියලුම සම්මුති මෙන්න මේ විදියට කඩාගෙන දිදගෙන ඇදහැලෙනවා එක්තරා අවස්ථාවකදී ඇත්ත ඇතිසැකියෙන් දක්නා යථාභූත ඥාන දර්ශනය තුළින් එතකොට ඒ බාහිර ලෝකය ගැන අපි කතා කළා ඇති අපේ ලෝකය ගැන අපි කතා කරමු මොකද්ද මේ අපේ ලෝකය මේ තියෙන අධිහයක් විතර උසට දිගට පළලට හරහට මේ පංචස්කන්ධ ලෝකය ගැන මේකේ රූප කොටස් 42ක් තියෙනවායි කියලා පොත්වල තියෙනවා පඨවි ආපෝ තේජෝ ආයෝ තවත් අයත් ආකාර වලට බෙදලා 190 ගණන් තියෙනවා. එවැනි විස්තරයක් කිරීමට මා සූදානම් වන්නේ නැහැ. ඒ මොකද ඒකෙන් ප්‍රයෝජනයක් නොවන නිසා. මේ කොටස් හතර ශරීරය නිර්මිත වී ආදී ආකාරය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි කියමු. මේ කවුරුත් දැඩි හිතින්වත් අය දන්නවා ඉස්සල්ලාම මෞකුසේකට පහළ වෙනකොට මේ දිගට හරහට තියෙන මේ ඇඟේ දාති ගුණද කියලා. ඇත්ත වශයෙන්ම මවගේ සහ පියාගේ ධාතු කොටස් දෙකක් එකතු වෙනවා. මේක ගැඹුරින් අහන්න. ඈතින් නිකුත් වෙච්ච නිරුද්ධ වෙච්ච චුතිසිතක් සමගම ප්‍රතිසින්ද විඥානයක් ඇවිල්ලා එතන කෙට ගහනවා. පැහැදිලිද? ඒ ප්‍රතිසන්දි විඥානේ එනකොටම අර කාගේවත් තියෙන රූප කොටස් මම මගේ කියලා මෝඩකම දැල්ලා ගන්න. උන්ට කල්පනාවෙන් නහන්න. අම්මාගේ සහ තාත්තාගේ ජහජරා අසුචි කොටස් මම මගේ කියලා ප්‍රතිසන්දි විඥානයක් හරිගත් ගමන් පහළ වෙච්ච ගමන් අල්ලා ගන්නවා. අපි ධර්මයේ උගන්වනවා සුද්ධාවාසයක උපන්න නාගාමී පුද්ගලයෙක්වත් ඉපදිච්ච ගමම්ම ඒ සිත පිළිබඳව තණ්හාව ජනිත කරන සිතක් උපදවා ගන්න කියලා. දැන් බලන්න කල්පනා කරලා අපි කුයිතරම් මුලාවකින්ද මේක හිස් අතන් ගත්ත තැනින් අල්ලගත්තේ මමයි කියලා මගේ කියලා. මේ தත්ත්වය හරියටම සමාධිමත් චිතකින් දකින්න පුළුවන් කොහොමද මේ ප්‍රසන්නිය ඇති වෙන්නේ කියලා. අමාදිමත් හිතකින් කරන්නේ මෙහිමයි අවුරුදු 30ක් නම් අවුරුදු 25ට 10ට 15 15ට 10ට 8ට 7ට වාගේ අඩු කරගෙන අඩු කරගෙන Tamanගේ ජීවිතයේ 15ට 15ට ගෙනියනවා. කුජි දරුවෙකුගේ තත්වයට ගන්නවා. මවගේ කුස තුල මාස 8 9 8 7 6 5 4 3 දික එක සුමාන දික සුමානි දවස් 7 6 5 4 3 දික එක ඊළඟට ප්‍රතිසන්දිය ගෙන දෙන අවස්ථාව අරගෙන මින් පියාගේ ධාතු කොටස් අපි කියමු x කියලා මින් මවගේ ධාතු කොටස් y කියලා මින් විඥානය කියලා මේ තුන හරියට තුන්නේ තුන් පැත්තට යනවා වගේ හදවත තුලින් පිළිඹු වුණොත් මේ රූප අල්ලගෙන පවතින චිත සම්පූර්ණ නිරුද්ධ වෙනවා අරූපාවචර බවට සිටපත් වෙනවා ඒ අරූපාවචර සිට වුණත් සංකත ධර්මයක් අනිත්‍ය දුක්ඛය අනාත්මය කියලා හිතන්න පුළුවන් වුණොත් ඒ සිත් නිරුද්ධ වෙලා අපිට එතනින් නිවන අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරන්න ඔයාගේවත් තියෙන කොටසක් මම මගේ කියලා පටන් ගන්නකොට මල්ලා ගත්තා. ඒක වැඩුණේ කොහොමද? මේ ඇස් කන්නාසා මේ මොනවත් එදා තිබුණ නැහැ. පසුව මවගත් ආහාර නිසා මේක ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ ගහක ඉස්සෙල්ලාම සිදුවන සිදුවන බීජය නිසා කලින් නොතිබිච්ච අතුරුකිලි ආදී කඳවල් ආදී දේ කලින් නොතිබිච්ච අතුරුකිලි ආදී කඳවල් ආදී දේවල් වැඩෙන්නාසේ මේ ශරීරයත් අම්මා ගන්න මව ගන්න ආහාර තුලින් පෝෂණය වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. තවත් සීතුන් තියෙනවා කර්මජ ආදී වශයෙන් ප්‍රධානික ආහාර. එතකොට ඒවැ අයිතිය කාටද තියෙන්නේ කියලා බලන්න. ඒවැ අයිතිය තියෙන්නේ මවටත් නෙවෙයි මවගත්තු ආහාර වලට. මොනවද මවගත් ආහාර ඒ ආහාර වලටයි අයිති තියෙන්නේ බලන්න මුලාව ටික ටික අපේ රූපස්කන්ධය තුල ජනිත වෙනවා මේක ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික යන්න යන්න ඩෙවලොප් මේ වැඩිලා වැඩිලා ඊට පස්සේ අස්කන්නාසා ආදී ඉන්ද්‍රියම් පහළ වෙනවා ඊට පස්සේ පහළ වෙන මේ රූප ගොඩක් පවතින්නේ මොකක් මතද අපි කොච්චර මේක මමය මගේය කියලා අල්ලාගත්තත් කොච්චර අපි මේකට ඇලුම් කළත් කොච්චර මේක අපි නැලෙව්වත් කොච්චර සැනසුවක් අපට ඕනෑ විදිහට ඒක පවතින්නේ නැහැ. ඒක ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ඈ ජරාවට පත් වෙන වෙලාවට ජරාවට පත් වෙනවා. මරණයට පත් වෙන වෙලාවට මරණයට වෙනවා. අපි කොච්චර මේකට ඇලුම් කළත් අපට ඕනා විදිහට මේක පවතින ධර්මයක් නෙවෙයි. එහෙම තියෙද්දිත් අපි මේක ගන්නවා මම මගේ කියලා උපාදාන වශයෙන්. මේ නාම රූප ගැන අවබෝධය අවශ්‍ය වන්නේ මේ උපාදානයේ නිරුද්ධ කිරීමට. මේ නාම රූප ඥානයේ අස්මිමානිය නිරුද්ධ කිරීම දක්වාම අවශ්‍යයි. මුලට නෙවෙයි. ඒක නිසා දැන් මේ රූප කොටස් අන්තිමේ මැරෙන මොහොත ගැන හිතලා බලන්න. දැන් මම මෙතන මැරුණොත් කෙලින්ම මේක මල කඳක් කරලා පැත්තකට විසි කරනවා. කඩේ තියාගෙන මම යන්නේ නැහැ. වෙන ලෝකික උපදින කෙනෙක් නම් ඒ ලෝකෙට ඒක අරගෙන යන්නේ නැහැ. මේ පැත්තකට විසි කරලා දාන දෙයක් නේද මම කියලා මගේ කියලා ගැටි කියලා සංකල්පවත්. මතු පිටින් හිතුවට බෑ අතුරින් පේනවා නම් සත්‍ය අනී අපේ මුලාව අපටම වැටෙනවා. දැන් මේ උල්ලෝසුව මම කියලා මගේ කියලා මෙතන ගන්න පුළුවන්. මම නැගිටලා යනකොට මේක පැත්තට දාලා යන්නේ. එහෙමනම් මේක මගේ කියලා ගැනීමේ අර්ථයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම එහෙම පිටින්ම 100%ක්ම රූපස්කන්ධය අතහරිනවා. මේක දැකලා මේ රූපස්කන්ධයේ ගොඩනැගුණේ මොකකින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් මේ ධාතු හතර මූල ධාතු වලටම නැවත එක්තිනවා. ඒකත් විශේෂ භාවනාවක් ඒකිනුත් නිවන් අත්දකින්න පුළුවන් මේ කියන කරුණ. මේ අපි හිතමු උලම් කිරවපු බැලුම් බෝලයක් බැලුම් බෝලේ පිපරපු ගමන්ම ඒක ඇතුලේ තිබ්බ කුළඟ පහාට යන්නේ. බාහිර වායෝ ධාතුවට ඒක එක තියෙනවා. අපි හිතන්නේ මැරිච්ච ගමන්ම මේ බඩ එහෙම පැලුවොත් පැලෙනවා පැලෙනසක්. ඒක ඇතුලේ තියෙන හුළඟ වහාටද යන්නේ. බාහිර වායු දහට්ටුවත් ඒක තියෙනවා. අපි කොච්චර මේ බඩ ඇතුලේ තියෙන මගේ බඩ පුරවලා දාලා පිම්බිලා හැකිලිලා ආදී වශයෙන් මේ විදිහට කතා කළාට මේ වායෝ ධාතුව වායෝ ධාතුවමයි මරුණට පස්සේ වායෝ ධාතුව වායෝ ධාතුව මේක තියෙනවා. ඒක පැහැදිලි වෙන්න ඕන. මොකද මේ රූපස්කන්ධය තුළ පවතින මුලාව නැති කිරීමයි මේ දේශනාව. ඊළඟට අපි හිතමු මේක මැරිලා කුණු වෙලා යනවා මේ පොළොව මත අපේ තියෙන තෙත ගතියට වැగిරෙන ගතියට ආපෝ ගතියට මොකද වෙන්නේ පොළොවට පුරවුරා පුරවුරා යනවා අංගයක් ඒවා වාස්තු විවි වාස්තු විවි කියන යනවා එතකොට පොළොවට උරාගත්තු දෙකත් දෙයක් නැවත වාස්තු වී ඉහළට යනවා වර්ෂාව වශයෙන් නැවත ආපහු වතුරටම ඇති වෙනවා මේ මම මගේ කියලා කරේ ගහගත් මේ ආපෝ ධාතුව ආපෝ ධාතුවටම බාර දෙනවා. විතරම් මුලාවකින්ද අපි මේව අල්ලගන්නේ. ඊළඟට අපි ගන්න පටවි කොටස් මේක ශරීරයේ කුණුවෙන්ද පටන් ගන්නකොට ඔක්කොම දීර්ඝී වීමස් වෙන දීර්ඝී වී යනවා. අන්තිමට ගිහිල්ලා ඇටකටු ටිකක් ඉතු වෙනවා. ඇටකටුවල ඉතින් අන්තිමට දිරලා දිරලා ගිහිල්ලා තියෙනවානේ අර චුන්නක ජාසානි කියලා වචනයක්. මොකද්ද? සතර සතිපට්ඨාන සූත්‍රයේ අල්ලුවාගේ බවට පත් වෙනවා. ඒකත් අන්තිමට යනකොට පොළොවටම ඇතිවෙනවා. තමන්ගේ මල්ලකුණ ගැන සිහි කරලා වායෝ ධාතුව වායෝ ධාතුවට එකතු වෙනවා ආපෝ ධාතුව ආපෝ ධාතුවට එකතු වෙනවා පඨවි කොට ක්‍රමයෙන් දිය විදියේ ගොස් ඇටි සැකිල්ද දිස් වෙන தත්ති උදා කරගෙන ඒ සෑම ඇටසැකිල්ලක්ම ප්‍රමාණිකූලව නැවත නැවත නැවත නැවත පොළොවටම ඒ පඨවි කොටස් ප්‍රමාණිකූලව පොළොවටම එක්වෙන ආකාරයේ දැකලා අන්තිම පරමාණු තත්ත්වයේ දේර් පොළොවට එක්ුණ අවස්ථාව දැක්කොත් සම්පූර්ණයෙන්ම රූප අතහැරලා සිතත් අහසක් එකක් බවට පත් වෙනවා ඒකත් රූපාවචර සහගත සිතක් රූප අත්හැල අත්හැල සිතක් ඒ සිතෙත් අනිත්‍ය අනාත්ම දැක්කොත් ඒ සිතත් නිරුද්ධ කරන්නට අපට පුළුවන් එදාට අපේ සිතට නිවන අතු මෙන්න මේ විදිහට රූප කොටස් වල ඉදීම එන්න ඉදීමයි නැරීමයි ගැන මේ මම කතා කළේ ඒවැය තියෙන මුලාව නැති කිරීමට මේ රූප කොටස් වල මම කීවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරක් මේකේ කියනවා කොටස් 20ක් කියලා පටවි කතා. මොනවද අපි කියනවනේ අර උපාසකම්මල එහෙම නවගුණ වල අරන් අත්ථීමත් මින් කායේකේ සාලෝමාන පාදන්තතෝ එතෝ දණ්ඩාන කාලෝමා කේසා ආදි වශයෙන් අගෙන් ළමුලට ඇටවල නවගුණ වල ගනිනවනේ ඒකේ තියෙන ප්‍රධාන කොටස් 20 පළමු කොටස් 20 කේසා ඉඳලා මත්තලුංගම් කියන தත්ත්වයේ දක්වා පාදනා කොටස් 20 අපි කියනවා පටවි කොටස් කියලා ඒක හැබැයි හරි කතාවක් නන් නෙවෙයි. පස්සේ මම ඇයි කියන්නේ. එතකොට ඊළඟට පිත්තංසෙන් මම පුබ්බෝලෝ හිතංසේතෝ මේතෝ අස්වතා කීලෝ සිංහානිකාලස්කා මුත්තං කියන කොටස් 12 අපි කියනවා ආපෝ කොටස් කියලා ඒකත් සර්ව සම්පූර්ණ කතාවක් නන් නෙවෙයි. එතකොට අතන කොටස් 20යි මෙතන කොටස් 12යි කොටස් 32ක් තියෙනවා පටවි ආපෝ වශයෙන් අපේ ශරීරය. මොකද මේවා සර්ව සම්පූර්ණ නොවන්නේ කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් දැන් මාංශන් කියන්නේ ඇතුලේ තියෙන මස් කැල්ලක් ගත්තොත් ඒකට කියන්නේ පටවි කොටස් කියලානේ අස්ති මස්කින් කායේ කේසා ලෝමා නකා දන්තා සතු මාංශන් එහෙම කියනවනේ. මස් කියන එක ඇත මේ පටවි කොටස් කියලා. නැහැ. ඒ මස් කැල්ල තුලක් තියෙනවා අනිත් ධාතු කොටස් හතර. ඒකේ යම් කිසි සතමණයක් තියෙනවා ඒ සතමණේ ආපෝ ධාතුව ඒකේ යම් කිසි සීතලක් ආවශ්‍යයක් තියෙනවා ඒක තේජෝ ධාතුව ඒකේ වේලිලා පස්වටපත් වෙන තදගතියක් තියෙනවා ඒක පටවි ගතිය ඒ මස් කැල්ල පින්දිච්ච ස්වරූපයක් තියෙනවා ඒක ආපෝ ගතිය මේ ආකර්ෂණය මේ එතකොට ඒ අපි පටවි අධික නිසා ඒකට පටවි කොටස් 20ක් කියලා කතා කරනවා සත්‍ය වශයෙන්ම අපේ ධාතු මනසිකාර භාවනාවක් කරනකොට මේ කොටස් ගෙන්වෙන් වශයෙන් ඉස්සෙල්ල අරගෙන ඒ එක එක කොටසක් තුලක් පවතින අර පතරි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර වෙන් කර කර අපි බලන්න ඕනේ නියම තත්ත්වයක් අවබෝධ වෙන්න. ඒ වගේම තමයි අපේ මේ සිත්තං සෙම්මන් පුබ්බෝ ආදී වශයෙන් කියන ඒවත් කොටස් අතරම තියෙනවා. දැන් උදාහරණයකට අපි හිතමු කී ලෝකෙල ටිකක් ගත්තොත් ඒක ආපෝ ධාතුවක් කියලා කියනවා. නමුත් ওই නිදාගෙන ඉන්න පොඩි ළමයින්ගේ මේ කට දෙපැත්තේ ගොළු බෙල්ලෝ හැම යනවා. ඒක තමයි ඒකේ තියෙන පටවි ගතිය. ඒකේ සීතලක් කුස්නයක් තියෙනවා. ඒක තමයි ඒකේ තීජෝ ගතිය. ඒකේ වැగిරෙන ස්වභාවය තමයි ආපෝ ගතිය. ඒකේ තියෙන වායෝ ගතිය නම් ඒතර ප්‍රකට නැහැ. නමුත් මේ සෙන්සටු වගේ දේවල් වල පින්පිලා තියෙන ස්වરૂපය මේ වායෝ ගතිය. ඒ කියන්නේ සෑම කොටසක් තුළම අනිත් කොටස ගැටලා තියෙන අන්තර්ගත වෙලා ඊළඟට මේ ශරීරයේ තියෙනවා වායෝ කොටස් හයක්. වායෝ කොටස් හයක් කියන එකෙන් අදහස් ගන්න එකම වායෝ ධාතුව කටයුතු කරන ආකාර අනුව නන්දාලා. උඩට ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා උද්ධංගම වායෝ ධාතු කියලා. ඇත්ත වශයෙන්ම වායෝ ගතියේ ස්වરૂපය උඩට පහළට හරහට කොහාට හරි හිස් තැනකින් ගමන් කිරීම. ඒක ගමන් කරන පුද්ගලයෙක් නැහැ. උඩට ගමන් කරන වායුව වායෝ දහතුවේම ක්‍රියාවලියක්. මම නිරීමේ ඉක්කා අපිට කරන්නේ ඉක්කා වාගේ යනකොට වමනේ වාගේ යනකොට උඩට ගමන් කරන වායෝ දහතුව සත්‍යයක් නොවන බව අපි අවබෝධ වෙනවා. ඊළඟට අදෝගම වායෝ ධාතුව කියලා පහළට ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. ඒ වායෝ ධාතුව මේ මල මූත්‍ර පහ කරන උඩවාගෙම ගමන් කරනවා කවුරුත් මේ බඩ ඇතුලේ ඉඳලා ආත්මය සත්‍යයේ පුද්ගලයා ඵලයන් පුතේ කියලා පහලට සම්දු කරන්නේ ඇත්ත වශයෙන්ම වායෝ දහතියේ ක්‍රියාවලියෙන් සිමිනුයි අර ඒවා පහලට ගමන් කරන්නේ අපි මේක හරියට දැනගන්න වායෝ දහතියේ කර්තව්‍යයක් ඒක ඊළඟට තව වායෝ දහතුවක් තියෙනවා බඩ ඇතුලේ තියෙන කුච්චය වායෝ ධාතුව කියලා. බඩ ඇතුලේ ඔය බඩ පුරවා දාලා වාගේ කතා කරන්නේ. ඒකත් එක්තරා වායෝ ධාතුවක් නම විතරයි වෙනස. එතන වායෝ ධාතුව. තව වායෝ ධාතුවක් තියෙනවා කොට්ටසය වායෝ ධාතුව කියලා බඩවැල් ඇතුලේ ගමන් කරන වායෝ ධාතුවක්. තව වායෝ ධාතුවක් තියෙනවා අංගමංගානුසාරී වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ මේ දැන් අතක් පයක් හොලවනකොට දිග හරිනකොට ඒ ගමන් කරන්නේ එක්තරා වායුවකින් සමහර අය කියනවා චිත්ත ක්‍රිය වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ සිතින් හටගත් චිත්ත ක්‍රිය වායුවෙන් ගමන් ඒකට වැඩි ඉතාම සුදුසුයි අංගමංගානුසාරී වායෝ ධාතුව කියන එක. මොකද චිත්ත ක්‍රිය වායෝ ධාතුව වැඩි නොකර මේ අංගයන් යහට මෙහාට කරන්න පුළුවන් තත්ත්වයක් අපිට අත්දකින්න පුළුවන් නිසායි අපි මේ කතාව කීවේ. ඒකට අංග මංගානිසාරි වායදාති කියන්නේ අත්පත් අත්පය එහාට මෙහාට සුදු වෙනකොට අරවට මේ මේ එහාට මෙහාට බලනකොට වායෝ දහතුවක් අපේ ශරීරය තුළ තියෙනවා. තව එකක් තියෙනවා අස්වාස පස්වාස වායෝ දහතු ආස්වාස ප්‍රස්වාස වායෝ දහතු. ඊළඟට මේ වායෝ දහත් කොටස් හයක් තව තියෙනවා තීජෝ කොටස් හතරක්. දැන් අපේ උෂ්ණත්වයේ ෆැරන්හයිට් අංශක 98.4යි. සෙන්ටිමීටර් මිලිමීටර් වෙනවා කියන්නේ එතකොට උණ ගැන්වට පස්සේ අපිට 99ට නැංගලා 100ට නැංගලා 100කට නැංගලා ඔය වාදී වශයෙන් අපි කතා කරන්නේ සංතාප සීලෝ ධාතුවට. ඊළඟට අපි කියනවා ඇස් දෙවිල්ල කකුල් දෙවිල්ල බඩ දෙවිල්ල යට පෙතල දෙවිල්ල ආදී වශයෙන් ඒකට කියන්නේ සංතාපන සීලෝ ධාතුව. ඊළඟට අපේ ඇඟ මේ මුඩුතු මොළොක්කට තිබුණාට පුංචි කාලේ එnte එnte අපිට තොරාම තරුණ භාවය වරංකම් වෙවි ජීවි යනවා. මොකටද මේ ජරාවට පත්වන්නේ ජීර්ණයට පත්වන්නේ අර ජීරක තේජෝ දහතු නිසා. තව එකක් තියෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවනවා. විත උඩ හාල් ටිකක් තියලා ගින්දර ටිකක් හැටින් දාපුවාම මේ මහල් ලැටිකින් බත් වෙනවා. කවුරුත් කරන වැඩක් නෙවෙයි ගින්දර රස්නේ විසින් කරන දෙයක්. මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවන්න පුද්ගලයෙක් නැහැ. තේජෝ ධාතුව විසින්ම ඒ ආහාර දිරවනවා පාචක තේජෝ ධාතුව කියලා එකට නම් කරනවා. මේ නම් වලින් අපට ඇති වැඩක්. ඒවා ලේබල්, ඒවා සංඥා. මේ කොයි නමින් කතා කළත් එතන තියෙන්නේ තේජෝ ධාතුව පමණයි. ඒක නිසා මේ ශරීරයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් හතර අපි අවබෝධ කරගන්න ඕනේ රූප නාම රූප ගැන බලනකොට රූපස්කන්ධය බලනකොට ඊළඟට මේ රූප කොටස් මේ අතය කකුලේ නාසය මූණය කියලා අපි මුලා කරන ස්වරූපේ ඊළඟට අවබෝධ කරගන්නවා අපි ඉතින් අතන ලස්සනයි මෙතන ලස්සනයි කියලා අරගෙන මේවට ඇලිලා ඉන්නවනේ ඒ ඇලෙන්නේ ඇත්ත ඇති සතියෙන් නොදන්නාකම නිසා මේ අතක් ගත්තොත් ඇතුලේ තියෙන්නේ ඇට කට්ටක් ඊට උඩින් තියෙනවා මස් ටිකක් නහර ටිකක් දී ටිකක් ඊට උඩින් කහ පාට කුණු වෙච්ච බටර් වගේ නේද ගොඩක් ඊට උඩින් කුණුහන් සුදු පාට හංකඩයක් ඊට උඩින් කුණු හංකඩයක් මේ වචනත් මම කියන්නේ නිකන් ගෝඩා එකපස්සේ කුණු සමක් මේ එතකොට මේ ටික එකතු වුණාම අපි කියනවා අතක්ක කියලා. ඕවා වෙන් කළොත් අපිට අතක් කියලා ගන්න දෙයක් නෙමෙයි. ඒකෙත් තියෙන 60කට්ටක් අරගත්තාම අපි ඒකට නම් දානවා මේක වැලමිටේ ඇටය මේක බාහුවේ ඇටය මේක නාබට ඇඟිල්ලේ ඇටි ඒ සංඥාත් ඇත්ත වශයෙන් මේවා ඇත්ත වශයෙන් බලනකොට අට්ටි යට්ටි පමණයි ඒවටත් අට්ටි යට්ටි කියුවට අර ධාතු කොටස් අපිට පමණයි මෙන්න මේ විදිහට සෑම කොටසක් තුළම අපේ ශරීරය තුළ තියෙන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතර අවබෝධ කරගන්නට ඕනේ නාම රූප පරිච්ඡේද ඥානයේ. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ කියන කතාව මේ ඔක්කොටම තේරෙනවා. නමුත් ඒව අවබෝධය ගන්න. සංඥාවත් ප්‍රඥාවත් දෙකක්. පොත්පත් කියලා අහලා දැනගන්න එකත් භාවනාවෙන් අත්දැකලා ලබන අවබෝධයත් එකක් නෙවෙයි දෙකක්. ඒක නිසා අවබෝධයේ හදවත තුලින්ම මතුවෙන්න ඕන ඒම අවබෝධයක් නැතුව අපිට නිවන් මඟ නිවන සාක්ෂාත් කරන්නට හම්බවන්නේ හම්බෙන්නේ. එතකොට මේ රූප කොටස් ගැනයි අපේ මේ කතාව. මේ රූප කොටස් අපි මුලා කරනවා අත මේක ආකාරයෙන් මේ රූප කොටස් වලට අපි ඇලිලා ඉන්නවා මමය මගේ කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා මහණෙනි මේ ජීතවනේ ඉස්සෙල්ලා මිදුලේ තියෙන දුගුණ කාස්ටක මේ මේ තරණකොළ මේ කෑලි අරවා මෙහෙම අරගෙන යනවා නම් උඹලා මම මගේ මම ගෙනියනවා මම ගෙනියනවා කියලා කියනවා දහනවා. අනේ නෑ බුදු පියාණන් වහන්සේ අපි එහෙම කියන්නේ. අන්න ඒ වගේම මහණෙනි මේ ශරීරයත් මර බාහිර දුෂ්ණ කාස්ට තින කට්ට සමාන දුෂ්ණ කාට්ට වලට සම කරලා හිතන්නේ කියලා. එක්තරා හාමුදුරුවෝ කය දෙකම වැඩ කරන්නේ. අර බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ සහ මේ ශරීරය තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් සම කරන්නට අපිට සමස්තයක් තියෙන්නට ඕන. මට එක්තරා හාමුදුර කෙනෙක් කිව්වා කවදානම් මම මේ දිනකට සමන් විදියට මගේ ශරීරය දකින්නද කියලා. මම hina වෙලා නිකන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළේ මේවා අපේ නෙවෙයි මේ රූපේ උඹලගේ නෙවෙයි මහණෙනි ඒක නිසා ඒක අතහරින්න. රූපං වික්ඛවේන දුම්මාහං සම්පජහත. අපි රූපේ මම මගේ කියලා මෙහෙම අල්ලා ගන්නවා ගා උපාදාන කරනවා. නමුත් අපි නෙවෙයි. යස්මාචකෝ වික්ඛවේ රූපං අනත්තා තස්මා රූපං නාබහදාය සංවත්තන්ති සංවත්තති. මහණෙනි මේ රූපය උඹලගේ නොවනසයි මේකින් ආබාධ උත්කත වෙන්නේ. මේක උඹලගේ නම් උඹලට ඕන විදිහට පවතිනවා. මේක මේ විදිහට පවතිනවා කියලා හිතා ගන්න පුළුවන්. එහෙම නෙවෙයි මහණෙනි උඹලට අවශ්‍ය විදිහට පවතින්නේ. ඒක නිසා මේ රූපය අතහරින්න රූපය අතහරිනවා කියන්නේ සිතින් ඒක මමය මගේය කියලා අරගෙන ඒකට ඇලුමක් දක්වන එක ඇලීම ඒකේ කිවි ඒකටම ගැටගෙන ඒක අජෝෂණය කරගෙන ඒකේ දෙලිලා ඉන්න එක අයින් කරන්න ඕනේ ඒකදී බුදුරජාණන් මේ ආනන්ද හාමුදුරුවෝ දවසක් වංගී හාමුදුරුවෝ එක්ක ගමන් කරනකොට එක්තරා කාන්තාවක් දැකලා වංගී හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ මගේ හදවත රාග ගින්නෙන් දැවෙනවා මම පිච්චෙනවා මගේ හදවත ගිනිගෙන දැවෙනවා මට සහනයක් දැකලා දෙන්න ආනන්ද හාමුදුරුවෝ ඉතාමත්ම ඥානාන්විතව කීවා මේවා ධාතු වශයෙන් බලන්නේ මේ ධාතු වශයෙන් බැලීම තුළින් අපට සත්‍ය සංඥාව ඉවත් කර ගන්නට පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉන්න කාන්තාවක් දැකලා මට ඕනේ නම් ගැහණියක් කියලා හිතන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔය ගැහණි කූපවල ගැහන්නේ නැහැ. පිරිමි කූපවල පිරිමි නැහැ. ධාතු කොටස් හතරක් විතරයි තියෙන්නේ ඇත්ත ඇත්ත කියලා දිනක. කිසිම වෙනසක් නැහැ. නමුත් අපේ සිත තුළ තියෙන සංඥාව නිසා මෙයා තරුණියක්, මෙයා මහණියක්, මෙයා ලස්සනේ ආදී වශයෙන් අපි සංඥා අරගන්නවා. ඒ සංඥාව වැරදි නිසාම අපි ඊළඟට ඒ තුළින් සංස්කාර ජනිත කරගන්නවා කුසල අකුසල සංස්කාර ජනිත කරගන්නවා. මෙන්න මේ වැරදි වැරදි ක්‍රියාවලිය නිසා අපේ සංසාර ගමන එන්න එන්න එන්න එන්න දික්කෙනවා. මේ සංසාර ගමන කෙටි කරන්නට නිවන් මඟ ගමන් කරන්නට මේවා දකින්න ඕනේ. අවබෝධයකින් තොරව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයකින් තොරව පංචස්කන්ධයේ අවබෝධයකින් තොරව නිවන් ලබන්නට බෑ. එහෙම නිකන් එකපාරට ලැබෙන නිවනක් තියෙනවා නම් කලින් සංසාරේ හොඳට පළපොරුද්දක් තියෙන පාරමී ශක්තිය පිළිච්ච කෙනෙකුටයි ඒකත් සිද්ධ වෙන්නේ. නැති කෙනෙක් මේවා ක්‍රමානුකූලව අවබෝධ කරගන්නට ඕන. එතකොට අපි දැන් කතාව 5ට 20ක් නිසා විනාඩි 20යි සාකච්ඡා කරන්න වෙලාවක් නේ. අපි රූප සමුදය රූපේ ඇති වෙන හේතුව දැන් කල්පනා කරගමු. ඒකෙන් දැන් කියන්නේ මේ බාහිර ලෝකයේ ඇති වෙන රූප අපට අවශ්‍ය නැහැ. මේ පංචස්කන්ධ සංඛ්‍යාතනේ මම මගේ කියන රූප කොට ඇති වෙන හේතුව. රූප ඇති වෙන හේතුව මේ පවතින රූප ඇති වෙන හේතු හතරක් තියෙනවා කර්ම, චිත්ත, යුතු ආහාර කියලා. ඒ කියන්නේ දැන් උපදිච්ච රූපයක් පවතිගෙන යන්නට කර්ම ශක්තියක් අවශ්‍යයි. ඒ ඇස් කන්නාස ආදී ඉන්ද්‍රියන් කෙලින්ම කර්මජ රූපයි. කර්මයෙන්ම හටගත්. ඊළඟට චිතිනුත් මේ රූප හට ගන්නවා අපේ චිත තරහ ගිය ගමන්ම මූණ මල්ලේම කල් වෙනවා විකෘති වෙනවා දන්නවන්නේ එතකොට ස්වરૂපයෙන් සුබෝධයක් ඇතිවෙච්ච ගමන්ම සතුටක් ඇතිවෙච්ච ගමන්ම සිත මුහුණටම් සුමෙලි වෙනවා හොඳ මුද්ද වෙනවා ඒ කියන්නේ සිතෙනුත් රූප හට ගන්නවා ඊළඟට සීත උෂ්ණ කියන දුක් වලිනුත් රූප හට ගන්නවා ප්‍රධාන එක ආහාර වලිනුත් රූප හට ගන්නවා මේ දැන් පවත්නා රූප කොටස් හතර එතකොට මේ ප්‍රතිසංගයගෙන දෙන්නට අර බාහිර වූ මවගේ සහ පියාගේ ධාතු කොටස් මම කියා ගනිමින් එතන එල්ලීලා ප්‍රතිසංග විඥානයක් ගෙන දීම නිසායි මේ රූප කොට නැවත නැවත ඇති වී ඇති වී යන්නේ සංසාරේ පුරා ගමන් කරන්නේ ඒක ඇති වෙන හේතුවක් තියෙනවා එතන පටිච්ච සමුප්පාදය අනිත් පැත්තට කරකවලා අපිට බලන්න සිදු වෙනවා මොකද්ද ඇති වෙන්නේ අන්න එනවා අවිද්‍යා සංඛාර උපාදාන සංඥා භව ඒවා අපි පසුව පටිච්ච සම්පාදයේ විස්තර කරනකොට විස්තර කරන්නම් පොයි දවසේ අද අපිට වේලාව නැහැ. මොකද අවිද්‍යා නිරෝධයක් නැතුව අපිට මේ සංස්කාරයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා නිවන අත්දකින්න බෑ සර්වප්‍රකාරයෙන්ම. ඒක නිසා මේවා ගැන පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්න ඕන. එතකොට ඒ රූප සමුදය කියන්නේ ඊළඟට අපි රූප සමුදය කියවනම් ඇති වෙන හේතුව කියවනම් රූප නිරෝධයක් ගැන කතා කරන්න ඕනේ රූපේ නැති වෙන්නේ. ඉතින් කාටත් තේරෙන පොඩි කතාවක් කියලා ඒක නතර කරන්නම්. එක්තරා වික්ෂවක් හිටියා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉද්ධි සම්පන්නයි අහසට එහෙම යන්න පුළුවන් ඉතින් මේකට කියන්නේ ධාතු පරිවේෂක භික්ෂුව කියලා සූත්‍රයේ සඳහන් වෙන එකක් මම කතා කරන්නේ. මේ වික්ෂයට ඕනෑකම තිබුණා මේ පඨවි ආපෝ තේජෝ වායු කොහෙද නැති වෙන්නේ කොහෙද නැති වෙන්නේ කියලා බලන්න. මම මේ රූප නිරෝධය ගැන කතා කරන්නේ. මේ ආගිය ප්‍රධාන දිව්‍ය ලෝකෙට සාතුම් මහ අපි නම් ඕක දන්නේ නැහැ ඊළඟ දිව්‍ය ලෝකෙට යන්න ඊළඟ එකට ගියා ඒගොල්ලෝ කිව්වා අපි නම් මේකට දන්නේ නැහැ තුන්වෙනි එකට යන්න ඕමෝම හතර පහ හය වෙනි දිව්‍ය ලෝකෙට ගියා පරිණිත වතවත්ටි ඉතින් ඊට පස්සේ කිව්වා අපි දන්නේ බ්‍රහ්ම පාරිසග්ගයේ පහළම තියෙන බ්‍රහ්ම ලෝකයයි නම් දන්නවා ඇති එහාට ගියා ඒගොල්ලෝ කිව්වා අපි දන්නේ බ්‍රහ්ම ස්වරූපය කියන්නේ දෙවෙනි බ්‍රහ්ම ලෝකය තුන්වෙනි එකට ගියා මහා බ්‍රහ්මයා ගාවට එතෙන්දී ගිහිල්ලා කිව්වා ඔව් නියම තැනට තමයි ඔබ ආවේ. අපි තමයි මේ ලෝකයේ වසවත්ති වශයෙන් පාලනය කරන ලෝක පාලක ලෝක මාමකෙක් කෙනා මමයි කියලා මහා පුරුෂාර මැදිදුවා මේ විශ්ව ඇහුවා. මේ මම ඕව අහන්න නෙවෙයි ආවේ රූප පටවි ආකෝ තේජෝ නැති වෙන තැන යනවා. දෙපාරක් තුන් පාරක්ම අර විදිහටම ප්‍රසාරම් දෙවුවට පස්සේ මේ බක්මියා කිව්වා ඕක බුදුහාමුදුරන්ගෙන් මේ අහන්න තිබුණේ මොකෝ මේ මේ වික්ෂුව ආපහු බුදුහාමුදුරුවෝ ගාට වැඩියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර නැවක යනකොට මානම් මේ වික්ෂුව මිනිසු හතෙක් කුරුල්ලෙක් ඇති කරනවා උඩට දානවා ගොඩබිමක් තියෙනවා නම් ඌ ගොඩබිම දිහා බලාගෙන ඉගිලෙනවා නැත්තම් ආපහු කුඹේටම වහනවා. ඒ වගේ උඹත් මේ රට වටේ ලෝක වටේ රවුම් ගහලා රවුම් ගහලා මෙතන ආවා නේද? මේ ප්‍රශ්නයක් වැරදි. රූපේ නැති වෙන තැන නෙවෙයි රූපේ නොපිච්චෙන තැන මොකක්ද කියලායි අහන්න ඕන. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යත් ආපෝච තේජෝච වායෝ පඨවින ඝාදති විඥානස්ස නිරෝධේන එත්තේතේ උපුච්චති. එතනදී බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගැඹුරුම ධර්මයක් මේ රූප නොපිහිටන තැන පතරේ ආපෝ ධාතු නොපිහින තැන රූප නිරෝධය මොකද්ද මේවා විස්තර කරන්න වෙලාවක් නැහැ විඥානස්ස නිරෝධේන රහත්තුන් වහන්සේගේ චුතිචිත්තයෙන් මෙන්න මේ රූප නොපිහිටන තැනක් විස්තර වෙනවා රූප නිරෝධය අන්නේටයි එතකොට දැන් පහට කාලයි අපි නවත්තන්න ඕන අපි පසුව මේක ගැන තව ටිකක් විස්තර කතා කරමු